තැන යහපු සැවැත් නුවර වාසීන් පුදුමයටපත් වුණා. කුසල රජුරුවයි මහා උපාසිකාවයි අනේ පිසුතුමයි පුන්නා දාසිය මේ කරපු හපන්කම හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. සතේ රජුරුවන්ගේ මහ සිටුවරයාගේ මහෝපාසිකාවගේ ඉල්ලීම පිළිගත්තේ නැති බුදුරජාණන් වහන්සේ ඒ සිටුවරයාගේ දාසියගේ ආරාධනාව පිළිගත්තා. ඒ නිසා යහින්සක තරුණ කාන්තාව තුන්නා වහල් භාවයෙන් මිදලා නිදහස ලැබුවා. පසු කලෙක තුන්නා භික්ෂුණී ආශ්‍රමයක මහණ වුණා. පසු විදසුන් මගෙන් සැනසුම ලබාගෙන තුන්නාව රහත් මිහිරින් වහන්සේ නමක් වුණා. බඹ සුර නර උතුමන්ගේ හිසේ රැඳි කිරුණු වල මැණික් රශ්මිය පුන්නා රහත් මිහිණින් වහන්සේගේ දෙපා මුලින් විහිදෙන්න සැලැස්වී කරුණාසාගර බුදුරජාණන් වහන්සේ. මේන් පෙන්눔 කළ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය. මේ මහා කරුණා බලය නිසා නොමගට ගිය අය සුමගට ආවා. ගාමරිකයන් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. මේක් මේක් විදිහේ වැරදි වැඩවලට පෙළඹිච්ච අය උපසාන්ත තවසුරු වගේ වුණා. ගුඝාතකයන් හික්මුණු උපාසකවරුන් වුණා. මසුරු සිතානවරු පරිත්‍යාගශීලීන් වුණා. නොමගට ගිය ගණිකාවරු යහමඟ පෙන්눔 කරපු නිසා උපාසිකාවන් බවට පත් වුණා. හිතේ කරදර ඇති ඇත්තු ධර්ම මානසිකාරයෙන් සුවපත් වුණා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිසා අපමණ පිරිසක් කරුණා බලයෙන් සැනසෙන්න ලැබුවා. මහා කරුණාව පාදතලයත් මහා ප්‍රඥාව සිරස්තලයත් කරගෙන අපරිමිත බුදු ගුණ කඳක් අසරණ සිත් සනස සනසා ඒ අතරින් ගමන් කළා. අසරණ හිත් සනසන්ද කරුණු කියන්ත බුදුරජාණන් වහන්සේ මොන තරමක් විනිස වෙන්න ඇද්දෝ කියලා හිතනකොට ඒ ගැන හිතන හිතුත් සැනසෙලා යනවා. බුදුරජාණන් වහන්සේ තිලෝගුරු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ අවංක සෙනෙහස ගුරු භක්තිය ගෞරවේ දිනාගත් උපරිම තරමේ ගුණදරු එකමුත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරන ලද කතා වලින් පවත්වපු දේශන වලින් ලෝකෙට දුන්න කාරුණික අවවාද වලින් ගුණදරුක ආචාරශීලී ඉගැන්වීම් වලින් මහතර පිරිසක් Taman වෙත අවනත කරගත්තා මුතුරා බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් හොඳ පිළිසරණක් මේ ලෝකෙට ලබා දුන්නේ. ප්‍රශ්න අහනවා, අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා, ඒවා පැහැදිලි වෙන්න ධර්ම දේශනා කරනවා. අවබෝධය තමා තුළින් මෙන්නයි කරුණ සැලැස්වේ. පින්වත්නි, වැඩ සිටින හැම ආරාමයකම ධම්සභා මණ්ඩපයක් මේ මැද්ද පනවරලා දාසනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. පසකින් පූජතර මහා සංඝ රත්නේ ධර්ම සාකච්ඡා කරන විලාසය මෙනෙහි කර කර බලන්න. හිත සනසන අපූර්ව සාන්ත දර්ශනයක් ඒ අතරින් ලැබෙන්නේ. සද්ධාව පහල කරගන්න මේව හොඳ අරමුණු. සද්ධාව මතුවෙනකොට පින් උල්පත් පෑදෙනවා. රතු පාට නිලුම් මල් පිරීලා තියෙන බිල් තඩාගයක රත්තරන් නැවක් තියනවා දකින්නකොට ඇතිවන හැඟීම කොච්චරද ඊට වඩා පමණ කළ නොහැකි තරමේ පින්බර හැඟුමක් ධම්සභා මණ්ඩපේ මෙනෙහි කරනකොට උපදින්නේ ධම්සභා මණ්ඩප අතර පමණක් නෙමෙයි කරුණ හේතු ගන්නන්න ඕන වුණාම ධර්මයේ මතු කරපු තැන් උද්‍යාන සුසාන භූමි පණ පිට්ටෙන් පිදුරු ගෙවල් කමත් මඩු ඔය කොතනක් කරුණු හේතු ගැන්නෙව්වා ජීවිත කෙරෙහි ඇති කරපු කරුණාව මතු වෙලා එන වටින තැනක් බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට හැමදාම සිහිපත් කරපු අවවාදයයි හැමදාම බුදුරජාණන් වහන්සේ දවසකට තුන් වරක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වරුණට මතක් කරන්නේ ලබාගෙන තියෙන පුණ්‍ය ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන මොහතකුත් අපතේ අරින් නැතුව නොපමාව දුක් ඉවර කිරීමේ වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා. හැමදාම බුදුරජාණන් වහන්සේ ඒ ටික තේරුම් කළා. නිවා කල්පනා වෙනකොටයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ